අමිලාද මෙතෙන්ට පටිගත කිරීමට ඇවිල්ලා මට කිව්වා සයින්හන්ස මගේ අත් දෙක එක කකුල් දෙක හරියට කසනවා කියලා. එහෙමයි. <laughs> තාම කසනවද? තාම කසනවා. තාම කසනවා. දැන් ඔය කැසිල්ල ඔයා මේ කියන වෙලාවේ දැන් අපි බලන්න ඕනේ ඕකේ පිටින් මොන හරි ගෑවිලා කසනවාද? නැත්තම් මොන හරි කාපු දෙයක් විස වෙලා හරි මොන හරි ඇතුලෙන් ආපු දෙයක්ද දෙකෙන් එකක් හැබැයි මේ මෙහෙදි මුකුත් ගෑවිලා නෙමෙයි මේ ඔව් දවස් කීපයකට කලින් අමිල ඔය කතාව කියනකොට මට දහම් කරුණක් මතක් වුණා මේ ලෝකේ අපි හැමතිස්සෙම ධර්ම මානසිකාරය කරනවා නම් අපිට මේ ඕනෑම හෙන පේන දෙයක් එක ධර්මෙ මතක් වෙනවා ඔය කැසිල්ල එක්කත් මට ධර්මෙ මතක් වුණා අවසරයි අපේ ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. අපිට දේශනා කරන ස්වාමින් වහන්සේ යහපත් ගති ලක්ෂණ වලින් පරිපූර්ණ පුද්ගලයා සිත් තැවුලෙන් එහෙම නැත්නම් මානසික පීඩාවෙන් නිදහස් වන ආකාරය කොහොමද කියලා? අපි සාමාන්‍යයෙන් ජීවිතේ ගොඩක් කලාවට සිත් තැවුල් ඇති වෙන්නේ මොන වගේ තැන්වලද? බොහෝ විට මේ සිත් තැවුල් ඇති වෙන්න හේතු වෙන තැන් අමිලා අපිට මිනිස්සුන්ගේ තියෙන දැඩි උපාදාන මේකට හේතුවක් කියලා මම අධ්‍යයනයක් තුළින් දැකලා තියෙනවා. ඒ කියන්නේ බුද්ධ වචනය තුල තියෙනවා. ඒ තියෙන කාරණාව ප්‍රායෝගිකව අපි බලන්න බෑ. බලනකොට මම යම් අධ්‍යයනයක් තුළින් මම දකිනවා මේ ලෝකේ බොහෝ දෙනා සිත්වල ඇති කරගෙන තියෙන ගඩාක් හේතු වෙලා තියෙන්නේ තමන් හදාගත්ත යම් යම් උපාදාන. උපාදාන කියන්නේ බැඳීම. බැඳීම දුකට හේතුවක් කියලා කියන වචනය මේ සමාජයේ අපිට පේන ගොඩාක් දේ තුලින් තහවුරු කරගන්න පුළුවන්. මම මේකට එක උදාහරණයක් කියන්නම් මෙහෙම. අපි මුණ ගැහෙන එක නෝන කෙනෙක් වෙනවා. මෙයා ගැබිනි අම්මා කෙනෙක්. මෙයා කියනවා සනස මට නිින්ද යන්නේ නැහැ රැට. එක්තරා මානසික පීඩනයක් දැඩිව හිතට වද දෙනවා කියලා. එහෙමයි. අම්මත් එක්ක ආවේ. ඉතින් පස්සේ හොයලා බලනකොට මහත්ය සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ කියන්නේ මෙයා දැන් ගර්භණී මාතාවක් හැටියට හැමතිස්සෙම මහත්යාගෙන් අර gedara ඉන්න සුළු වෙලාවේ ආදරේ බලාපොරොත්තු වෙනවා. එතකොට මෙයා හැමතිස්සෙම කැමති මේ වෙලාවේ මහත්ය ළඟින් ඉන්නවට, එයා එක්ක ඉන්නවට එයාත් එක්ක හැමතිස්සෙම කතා කරනවට මෙයා කැමති. මහත්තයා හැමතිස්සෙම වැඩිපුර කරන්නේ Facebook එකේ. දැන් මෙයාට මේක පීඩනය. මෙයා මුලින් කියන්නේ මහත්තයාට මාව වටිනාකමක් නැහැ, අගයක් නැහැ. ඔහොම හිතලා හිතලා දැන් මේක උඩුදුවලා නිින්ද යන්නේ නැහැ රැට. ඉතින් දැන් මේ වෙලාවේ මගෙන් උපදේශක් බලාපොරොත්තු වෙන්නේ හිත ශක්තිමත් කරගන්න මෙයානේ. එතකොට මම අනිවාර්යයෙන්ම මෙයා ලොකු කරගත්ත ප්‍රශ්නේ පොඩි කරන්න ඒක තියරි එකක්. ඒ කියන්නේ එයාට පීඩනය තියෙන්නේ යම් ප්‍රශ්නයක් නිසාද මේ ප්‍රශ්නේ යා මනසින් තමයි ලොකු කරගෙන තියෙන්නේ. මේක එයාට පොඩි කරන්න ඕනේ. මම ඇහුවා යාගෙන් මහත්යාගේ ಗುಣ මොනවද තියෙන්නේ කියලා. එතකොට ಗುಣ මොනවද තියෙන්නේ කියලා අහනකොට මෙයා මේ කල්පනා කරනවා. දැන් අනිවාර්යෙන් කල්පනා කරනවායි කියන්නේ එයා නිතර ಗುಣ දකින්න නැති හින්දානේ. නිතරම ಗುಣ දකිනවා නම් කල්පනා කර කර ඉන්න දෙයක් නැහැ. ඊට පස්සේ කල්පනා කරලා කරලා කිව්වා නෑ එයා මං කැමති දේවල් කන්න ගෙනත් දෙනවා. අසනීප වුණාම ඒවදී ගොඩාක් මේ ඉගෙන හිතනවා. ඒ අවශ්‍ය කරන තැන් වලට මාව එක්කගෙන යනවා ඩොක්ටර්ස්ලාට මුණ ගැස්සනවා. ඒ පුංචි දේ දීපවා ඒව ඒව හරියට සැලකිලිමත්ව හොයලා බලනවා එහෙම කියලා ಗುಣ ටිකක් කිව්වා. ම්ම් අමිල මම ඇහුවා ඊට පස්සේ යාගෙන් මහත්තයා බොනවද කියලා. මං දන්නවා යාගේ මහත්තයා බොන්නේ නැහැ. මේ කියන කාන්තාවත් මාධ්‍ය ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක්. ඉතින් ඇය කිව්වා සයින්හන්ස මේ බොන්නේ නැහැ කියලා. මං ඇහුවා ඔයාට නිතර පහර දීම් කරනවාද? එහෙමත් නැහැ කිව්වා. එයා එහෙම නෑ රණ්ඩු වෙන්නේ එහෙම නෑ කිව්වා. මම එයාට කිව්වා මට මේ ළඟදී ආරංචි වෙච්ච එක්තරා සිද්ධියක් තියෙනවා කියලා මම ওই පත්තරයක දැක්ක මේ අන්තර්ජාලයේදී දැක්ක හරිම හිත රිදෙන සිදුවීම. අමිල මම මේ කියන සම්පූර්ණ සිද්ධිය අවුරුදු දෙකකට විතර උඩදී වෙච්ච දෙයක්. මේ මාතාව ඇවිල්ලා මේ මාත් එක්ක කතා කරපු සිද්ධිය. එතකොට මේ ඒ පත්තරේ දැක්ක සිදුවීම කෙටියෙන් කිව්වොත් එහෙම මේ අන්තර්ජාලය දැක්ක අවුරුදු 8ක විතර මේ කාලයක් ආදරෙන් හිටපු දෙන්නේ ඒ නෝනා ටීචර් කෙනේ මහත්තයා මේ ගර්භණී කාලෙදිම මෙයාව දාලා වෙන කාන්තාවක් එක්ක රට යනවා. ඒ යන සිදුවීම හරිම මේ මේ හිත රිදෙන සිද්ධියක්. ඒ කියන්නේ දැන් මම මේ කියන කතාව වෙලා මේ මාව මුණ ගැහිච්ච කෙනාට තේරුම් කරලා දෙන කතාව. ඒකේ වෙනවා එක දවසක් රෑ මේ ස්වාමියා යාගේ යාළුවෙක් එක්ක එනවා ගෙදර ජීවිතේ කවදාවත් දැකලා නැති යාළුවෙක්. රෑ වෙලා 10 11 විතර වෙනකන් ගෙදර දෙන්නත් එක බොනවා. නෝනා ගර්භණි. ඇයත් ගුරුවරියා. හැබැයි මේ පුරුෂයා මේ ස්වාමි පුරුෂයා තමන්ගේ රැකියා ස්ථානෙන් යම්කිසි හොරකමක් නිසා ඉවත් කරලා බොහොම මාස කීපයක් ආසන්න කාලේ. එයාට ජොබ් එකක් නැහැ ඒ කාලේ. යැපුණේ බිරිඳගේ වැටුපෙන්. ඒ වගේම පහුගිය කාලෙක කියන ආසන්න මේ සිද්ධිය වෙන්න කිට්ටු කාලෙක මෙයා මේ ජොබ් එකක් නැති හින්දා බිස්නස් එකක් පටන් ගන්න ඕනේ කියලා මේ ගර්භණී ටීචර්ගේ තමන්ගේ බිරිඳගේ රත්තරන් බඩු ගොඩාක් මේ උගස් කරලා ලක්ෂ ගාණක් සල්ලිත් අරගෙන තියෙනවා මේ නෝනගේ. දැන් එතකොට හිමත් සල්ලි අරන් වැටුපෙන් යැපෙනවා අස්සාවක් නැති මේ මිනිහා දැන් බීලා මේ මේ වෙලාවේ මේ gedara ඇවිල්ලා කරපු දේ හිතා ගන්නවත් බෑ අමිලා එයා අර ජීවිතේ කවදක්වත් gedara ඇත්ත වෙලා නැති මේ නෝන කවදක්වත් දැකලත් නැති අර මිනිස්සයව සාලෙ හිම තියලා මේ ස්වාමි පුරුෂයා කොහෙටදෝ ගිහිල්ලා. දැන් බිරිඳ කුස්සියේ ඉඳලා අස්පස් කරලා ඇවිල්ලා බලනකොට මහත්තයා පේන නැති හින්දා කාමරේ ගිහිල්ලා බැලුවා නාන කාමරවල බැලුවා ගේ පුරාම බැලුවා මහත්තයා නැහැ. දැන් අර නන්නාඳුන <laughs> මිනිහා විතරයි සාලේ ඉන්නේ. ඊට පස්සේ අයියකෝ මහත්තයා කියලා අහනකොට දැන් රෑ 11යි ගානක් විතර ඇති මේ ස්වාමියා කරලා තියෙන වැඩේ අර මිනිස්සයා දැන් වෙරිමතේ ඉන්නේ. වෙරිමතේම කියන නංගි වාඩි වෙන්නකෝ කියලා වාඩි කරලා දැන් මහත්යකෝ කියලා හපෙකට උත්තර දෙන එක නෙමෙයි කරන්නේ. ඔයා හරි ලස්සනයි නංගි ගගා විස්තර කියවනවා එයාගේ හිතේ අර කාන්තාව ගැන හිතන දේවල්. මේ අනේ අයියකෝ මහත්තයා කිය කී දැන් අරයා අහනවා. ඒවා දන්නේ නැද්ද කියලා අහලා කියනවා. එයා බලනකොට අමිලා මේ දැන් මේ රාත්‍රියේ මේ සිදුවීම වෙන්නේ හෙට උදේ මේ ගුවන් යානයක් තියෙනවා හොරෙන්ම රට යන්න දාගෙන මේ මිනිස්සයා වෙන කාන්තාවක් එක්ක. එතකොට මේ සිද්ධිය හරියට ඔක්කොම හොයලා බලනකොට අර රත්තරන් බඩු අරගෙන මේ විකුණලා මේ ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ කියලා ඒ අරගෙන තියෙන්නේ බලද්දී මේ මේ රට යන වැඩවලට සහ මේ එක්කගෙන ඇවිල්ලා තියෙන මිනිස්සයාගෙනුත් ණය අරගෙන තියෙනවා. ඉතින් ගෙදර පෙන්නලා එයාට කිව්වලු නෝනා ඉන්නේ ගෙදර තනියෙන් කියලා මේ ඔයා නෝනත් එක්ක කතා බහ කරලා මේක තියාගන්න මං ඉක්මනට සල්ලි ටික එවන්නම් කියලා තමයි මේ රට යන දාට කලින් දා මේ නාදුනන මිනිහෙක්ව ගෙනල්ලා මේ ගෙදර දාලා යන්නේ මේ. එතකොට දැන් ඔබ හිතන්නේ අර ගැබිනි මාතාවක් විදිහට අර කාන්තාව කොච්චර අසරණ වෙනවද? එතකොට අනිත් එක කීයක් පීඩනද එක පැත්තකින් තමන් සියල්ල තමන්ගේ වැටුපෙන් ජීවත් කරවගෙන හිටපු මේ මිනිසයා තමන්ට මේ කරපු දේ අනිත් පැත්තෙන් වෙන ගෑනු කෙනෙක් එක්ක රට යනවායි කියනකොට ඒ පැත්තෙන් ඒ වෙන කාන්තාවක් එක්ක එකතු වීමෙන් එන පීඩනය මොනතරම් මේ දරුවා කුසේදී පීඩන කීයක්ද ඒ සියල්ලත් එක්ක ඔක්කොම හරි මින් නොදන්න මිනිහෙක් එක්ක රෑ gedara තනි කරලා දාලා එතන පීඩනේ දැන් Tamanට මොනව වෙයිද? තම දැන් අනිතක බීපු මිනිහෙක්. එතකොට Tamanගේ කුසේ ඉන්න දරුවත් එක්කම නැති වෙයිද මේ වෙලාවේ? ඇයට ඒ වෙලාවේ හිත දරා ගන්න පුළුවන් විදිහට ඇය හරි පුදුම වැඩක් කරනවා. මේ අර පුද්ගලයාට ඇඟෙව්වේ නැහැ අකමැති බවක්. එහෙම චුට්ටක්වත් ඇඟවෙන්නේ නැති වෙන විදිහට බලන්න අයියේ කිය කිය තමන්ගේ හිතේ තියෙන පීඩනේ යනකම් අඬනවා දුක කිය කිය අර මනුස්සයත් එක්ක. අනේ අයියේ මම මේ මනුස්සයාට මෙහෙම මෙහෙම සැලකුවා මෙහෙම මෙහෙම කළා කියලා විස්තර කිය කිය දැන් අඬනවා. අඬලා මේ හිතවත් ඒ කියන්නේ මේ මනුස්සයත් එක්ක දැන් හිතවත් වගේ බව පෙන්නලා කතා කරලා අයියට දැන් මේ ටිකක් වැඩි නිසා ගෙදර යන එක අමාරු වෙන්නේ ඔයා එහෙනම් අද රෑ එහෙම නවතින්න කියලා එහෙම කියද්දී අර මිනිහයාටත් ඉතින් තේරුණා මේ නිදහසේ ඉන්න පුළුවන් කියන එක. මේ කාන්තාව තමන්ගේ ඒ ස්වාමියාගේ තුආයකුයි සරමුකුයි ගෙනල්ලා දීලා මේ පුද්ගලයාට කිව්වා "අයියේ අතන නාන කාමරේ තියනවා කියලා නාන කාමරෙත් පෙන්නලා එහෙනම් වොෂ් එකක් දාගන්න කියලා දුන්නා තුආයයි සරමයි." ඊට පස්සේ අමිලා මේ අර පුද්ගලයා නාන කාමරයට ගිහිල්ලා නාන්න සූදානම් වෙලා දැන් ඇතුලේ ඔක්කොම දොරවල් ලොක් කරගත්තම මේ නිර්භීත ගැබිනි අම්මා. ඒ වෙලාවේ දොරවල් ප්‍රධාන දොරවල් ඔක්කොම ඉක්මනින් ලොක් කරලා එළිය පැත්තෙන් ලොක් කරගෙන මෙයා ආසන්නම ගෙදරක තමන්ගේ යාළුවෙක්ගේ දිහාට ගිහිල්ලා හැංගෙනවා. ඇය අර පුද්ගලයාගෙන් ජීවිතය ආරක්ෂා කරගන්න කුසේන දරුවගේ ජීවිතය ආරක්ෂා කරගන්න පුදුමාකාර දුකක් විඳිනවා. කොටින්ම යම් කාලයක් මෙයාට හැංගිලා ජීවත් වෙනවා අර මිනිස්සයාගෙන්. ඒ කාලය ඇතුළේ මෙයාට ගුරුවරියක් විදිහට තමන්ගේ රස්සාවට යන එක පොව නැති වෙනවා. දැන් මේ කියන සිද්ධිය අවුරුදු 5කට වඩා පරණ සිද්ධියක්. හැබැයි මේ සිද්ධිය මම මීට අවුරුදු දෙකකට උඩදී අර Facebook යන මහත්තයාගේ දුක කියන්න ආපු නින්දයක් නැති අම්මට මම මේක කිව්වා. මට ඒක එකපාරට මතක් වුණා. මං කියලා ඇහුවා දැන් ඔයාගේ මහත්තයා ඔයාව ඔහොම තනි කරන්නේ ඔයා බීලා ගහන්නේ මොකක්වත් නැහැ ওই විදිහේ හිතරිදීම් වාට ඇති කරවලා නැහැ. ඔයාට හිතරිදීම් ඇති කරවපු එකම කාරණේ මොකද්ද? මේ එයා වැඩි වෙලාවක් ගෙදර ඉන්න වෙලාවට මුහුණු පොතේ ඉන්න එක. ඒක තමයි දැන් ඔයාට නිින්දයන් නැති තරමට පීඩනයක් කරපු කාරණා. අපි කියමු අර කාන්තාවට අර ගැබිනි අම්මට කිව්වොත් එහෙම ඔයාගේ මහත්තයා ඔය කිසිම වරදක් නොකර බොන්නෙත් නැතුව ඔය විදිහට වෙන කාන්තාවෙක් යන්නේ නැතුව ඔයාව තනි කරන්නේ නැතුව කිසි වරදක් නොකර හැබැයි ගෙදරින්දී ඔයා ගැන හොයලා බලයි කන්න බොන්න දෙයි බෙහෙත් එක දෙයි ඔක්කොම දෙයි හැබැයි යා ටිකක් වැඩිපුර Facebook එකේදී කමක් නැද්ද එහෙම වුණොත් කියලා ඇහුවොත් ඒ කාන්තාවට කොච්චර සහනයක් වේද එහෙම මහත්තේ කියලා මං මෑට මගේ ළඟ කතා කරන ඇයට කිව්වා හැම තිස්සෙම අපි සාපේක්ෂව ලෝකේ අපේ හිත වේදනා හිත රිදීම් හදාගන්නේ අපේ හිතෙම හදාගත්ත උපාදානත් එක්ක මේක හැමතිස්සෙම අඩු කරගන්න වැඩි කරගන්න සියල්ලම අමිලා තමන්ගේ මනසින්මයි මං ඔයාට ඔක චුට තේරුම් ගන්න මෙහෙම කියන්න දැන් ඔයා හිතන්න මේ වෙලාවේ මම වාඩි වෙලා ඉන්න පුටුවයි අමිල වාඩි වෙලා ඉන්න පුටුවයි අතරේ දැන් මගේ පුටුව ටිකක් ලොකුයි හොඳට මේ කුෂන් තියෙනවා හේතු වෙන්නත් අපේ ශ්‍රාවකයන්ට මේ වේවැල් කරනට හේතු වෙන්නත් හොඳට කුෂන් එකක් තියෙනවා. ඒතර දැන් ඔයාගේ පුටුව ඊට වැඩිය පොඩි. අපි හිතමු අපිට දැන් ওই පුටු දෙකක් අතර ගත්තොත් මේ ලෝකේ සමහර පුටු තියෙනවා දැන් ඔයාගේ මේ ඔයාට මෙතන අපි පොඩි පුටුවක් දීලා තියෙනවා මේ පුටුවේ ඇන්දක් තියෙනවනේ අත් දෙක තියාගෙන දැන් මටනේ හරිද මේක ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් කරපෑ ඕක ගිහි අයට වාඩින පොඩි පුටුවක් මේකේ දැන් ඇන්දක් නැහැ දැන් මේකේ ඉන්න කෙනෙකුට ඕනම් පුළුවන් අර අර ඇඳ දිහා බලලා ඒ වගේ ඇඳක් මේකේ නෑනේ කියලා පීඩනයක් ඇති කරගන්න. එහෙමයි. හරිද? දැන් මේ පීඩනයේ විඳින කෙනෙක් මේ පුටුවේ වාඩිලා ඉන්න තාක්කල් මේ පුටුවෙන් දැනෙන පහසුව හිතට එනවද? නෑ. එයා අරක තමයි හිත හිතෙන්නේ. එතකොට මේ පුටුවේම තව කෙනෙක් ඉන්න පුළුවන් මේක දැනෙන පහසුව විඳිමින් හරි පහසු වෙන්නේ කියලා බොහොම නිදහසේ හොඳට හාන්සි වෙලා වාඩිලා ඉන්න පුළුවන් මේකේ. එයා අර ඇඳ ඔළුවේ නැහැ ඇඳේ ප්‍රශ්නේ. ඒතර ඔබ හිතන්න දැන් ඔයාගේ පුටුවෙම ඔයාට වාගේ පැත්තෙන් බැලුවොත් ඔයා ඕකේ අත තියාගන්නකොට ඔක ලීයෙන් හදලා තියෙන ඇඳක්. එතකොට ඔය ලී ඇඳක් නිසා ඔයාට ඕකේ හිතට આવොත් එහෙම මේක කුෂන් වලින් හදලා තිබ්බනම් ඇන්දට කුෂන් එකක් ගහන්නේ. ඔව් එහෙම. දැන් ඔන්න එහෙම හිතුණා නම් අපිට ලී ඇන්ද පීඩනයක්ද නැද්ද? එහෙමයි අපි හම්බෙන්නේ. ලී ලී ඇන්ද කියන එක පීඩනය. ඒතර අපිට ඕනේ එතන කුෂන් එකක්. දැන් එතකොට මම මේකේ ඉඳලා බලනකොට මට ඕක සැපක්. හරි? මේ දැන් ඔයාට ඔතන ඉඳලා බලනකොට ඔය ඇන්දේ කුෂන් එකක් නම් ඔළුවේ තියෙන්නේ අන්නේ කුෂන් එකක් ඒකට නෑනේ කියන උපාදානෙ හින්දා මානසික පීඩනයකින් මේ පුටුවේ ඉන්නවා. අවසරයි ස්වාමින් වහන්සේ අර දැන් ළඟ සමහර වෙලාවට ළඟ ළඟ ඇසුරු කරන ෆැමිලිස් පවුල් අතරෙත් ওই ගැටුම තියෙනවා අල්ලපු ගෙදර මේ අයියා එයාගේ නෝනට මෙහෙම සලකනවා ඔයා මට එහෙම කරන්නේ නැහැ එහෙම කියන ෆැමිලිස් අපි දන්නවනේ අපිට දැන් හම්බෙලා තියෙනවනේ දැන් අනිවාර්යයෙන්ම මම තේරුම් ගන්න දෙයක් තමයි මේ ලෝකේ හැම කෙනා තේම සාපේක්ෂව දොස් තියෙනවා අඩුපාඩු තියෙනවා. හැබැයි ඒවා සාපේක්ෂයි. ඊට වඩා අඩුපාඩු තියෙන බොහෝ දෙනා ඉන්නවා ලෝකේ. ඒතකොට දැන් මම අර නෝනටත් ඒ නෝනගේ මහත්යට වඩා අඩුපාඩු තියෙන මහත්යෙක් ගැන කිව්වේ එයාට ඒතකොට සාපේක්ෂ කරලා බලතේකි අනේ ඒ වගේ අය අතින් බැලුවම මගේ මහත්ය කොච්චර හොඳද? එහෙමයි. ඒතකොට එයාගේ පීඩනේ මොකද වෙන්නේ? අඩු වෙනවා. පීඩනේ අඩු වෙනවා. ඒතර අපි හැමතිස්සෙම පීඩනයක් හදාගත්තේ තමන්ගේ මනසින් කියන එක තේරුම් ගන්න ඕනේ. දැන් මේ එකම පුටුවේ ඇඳ ගැන හිත හිත ඉන්න කෙනා දුකසේ ඉන්නවනම් ඇඳ නැතුව මේකේ කුෂන් එකක් හරි මොකක් හරි දැකලා ඒකේ බොහොම සුවසේ ඉන්න කෙනා සැපසේ ඉන්නවනම් එකම පුටුවේ කෙනෙකුට සැපසේ ඉන්නත් එකම පුටුවේ කෙනෙකුට දුකසේ ඉන්න එහෙනම් අපිට තේරෙනවා මේ දුක සැප කියන එක පුටුවේ නෙමෙයි තියෙන්නේ. මේක තමන්ගේ මනසේ දකින විදිහේ ප්‍රශ්නයක්. ඉතින් අපි සාමාන්‍යයෙන් මම ඔයාලට ඔක තව චුට්ටක් ගැඹුරින් කියනවා නම් ඔයා හිතන්න කවුරු හරි කෙනෙකුගේ ශබ්දයක් නිසා මට මානසික පීඩනයක් දුකක් එනවා කියමු. ඔන්න කවුරු හරි කෙනෙක් මට හම්බෙච්ච තැනක කියනවා ඔබහස මහා ගොන් හාඳුරු කෙනෙක් කියලා කියනවා. හරිද? දැන් මේක කියපු කෙනා අපි හිතමු වෙලා මං ජීවිතේට දැකලා නැති කෙනෙක්. කවදාකවත් දැකලා නැති මිනිසෙක්. හැබැයි කාත් කවුරුත් නැති තැනක තමයි දැන් මෙයා මේක කිව්වේ. ගොන් හාමුදුරු කෙනෙක් වචන දෙකයි. දැන් මේ වචන දෙක මගේ හිතේ දුකක් හදනවද නැද්ද? දුකක් හදනවනම් මට පීඩනයක් හදනවනම් ඒ වචන දෙකම අපි අරන් බලමු දැන් තව වෙනසකින්. ජීවිතේට දැකපු නැති මිනිස්සේ කාත් කවුරුත් නැති තැනක දැන් මේක කිව්වට වැඩිය දුක වැඩි වෙනවද නැද්ද? ඒ මිනිස්යාම තව විශාල පිරිසක් අතර ඕක කියනකොට මගේ දුක වැඩි වෙනවද නැද්ද? එහෙමයි සම්මා. අනිවාර්යෙන් වැඩි වෙනවා. හැබැයි වචන දෙක වැඩි වෙලා නැහැ. අර වචන දෙකම තමයි. ඒ වචන දෙකම කවුරුත් නැති තැන කියනකොටයි පිරිසක් ඉන්න තැන කියනකොටයි ඔන්න දැන් දුක වෙනස් වුණා. වචන දෙක වැඩි නොවේ. අමිල අපි තවෝකට උදාහරණයක් ගමු. දැන් ඉස්සෙල්ලා කිව්වේ නොදන්න මිනිස්සෙක් නොදන්න පිරිසක් අතරේ. තුන්වෙනි අවස්ථාව හැටියට ගමු ජීවිතේට නොදකපු මිනිස්සෙක් ඔය වචන දෙක කියලා මට බයිනවා. හැබැයි මම දන්න පිරිසක් ළඟ. දැන් නොදන්න පිරිසක් ළඟ කියනකොට ආපු දුකට වඩා දුකක් එන්නේ නැද්ද දන්න පිරිසක් ළඟ කියනකොට? ඊටත් වැඩි දුකක් එනවා. හැබැයි අර වචන දෙකමයි. අමෙලා ඊට පස්සේ අපි හිතමු ඒ දන්න පිරිසටත් වඩා මගේ ශිෂ්‍ය පිරිසක් මගේ ළඟ මහාන වෙච්ච ගෝල ස්වාමීන් වහන්සේලා පිරිසක් අතරදී අර වචන දෙකම කියලා මනුස්සයා බයිනවා. සාමාන්‍ය දන්නේ කෙන මිනිස්සු ටිකකට වැඩිය දැන් අර ගෝල ස්වාමීන් වහන්සේලා අතරේ මම ඉන්නේ ඒ ඒ ස්වාමීන් වහන්සේලාගේ ගුරු ස්වාමීන් වහන්සේ හැටියට නම් ගරු කළයුත් කරන එතකොට මට දැනෙන දුක අර සියල්ලටම වඩා වැඩිද නැද්ද දැන් අවස්ථා හතරක් ඔය ඉදිරියට ඕන්තරම් ඔක හදතේකි අපි ඊට පස්සේ යමු ඒ අවස්ථා හතර තව විදියකට දැන් ওই අවස්ථා හතරටම ගත්තේ නොදන්න මිනිස්සෙක්නේ ජීවිතේ දන්නේ දැකපු නැති මිනිස්සු අමිලා අපි දැන් මට හොඳට පැහැදිලා හිටපු මහත්තයෙක් තමයි මට මේ වචන දෙක කියලා බනින්නේ. දැන් මට කියන්න අර ජීවිතේ කවදාකවත් නොදැක්ක මිනිසයා කියපු අවස්ථා හතරම ගලපලා බලන්න මට පැහැදිච්ච මහත්තයෙක් ওই වචන දෙක කියනවා කියන තැන ඉඳලා අර අවස්ථා හතරටම වඩා දුක වැඩිද නැද්ද? වැඩියම. ඒ කියන්නේ කාත් කවුරුත් නැති තැනක නොදන්න මිනිස්සෙක් ගොන් හාමුදුරුවෝ කියනකොට ආපු දුකට වැඩිය මට පැහැදිච්ච මහත්තයෙක් කවුරුත් නැති තැනක ඒ වචන දෙක කියලා බයිනකොට මට එන දුක වැඩි. ඒ මහත්තයා කවුරු හරි පිරිසක් අතර කියනකොට ඒ මහත්තයා මම දන්න කියන පිරිසක් අතර කියනකොට ඒ මහත්තයා මගේ ගෝල පිරිසක් අතර කියනකොට දැන් ඔන්න අවස්ථා 8ක් ඔක්කොම ඉස්සෙල්ලා නොදන්න කෙනාගේ 4යි දැන් දන්න පැහැදිච්ච කෙනාගේ අවස්ථා 4යි දැන් ඔයාලට තේරෙනවද එකම වචන දෙක අවස්ථා 8කදී දුක 8 විදියක් හරිද අපි තව ගමු ඕකේ දැන් දන්නේ නැති කෙනා සහ පැහැදිච්ච කෙනා ඊට පස්සේ අපි හිතමු මගේ ඥාතියෙක් මගේ තාත්තා, මගේ අම්මා කවුරු හරි කෙනෙක්. එයා මට අර ටික කියන්නේ. එතකොට තව විදිහක්. ඊට පස්සේ එකෙන් දැන් අර පැහැදිච්ච පිරිසක් අතර කියනකොට නැත් ඒ අය දකිනවා මේ හාමුදුරන්ගේ තාත්තා මේ වචන දෙක කියලා බැන්නේ කියලා. දැන් කලින් අවස්ථාවල ඒව හිම ආවේ නැහැ. හැබැයි වචන දෙක වචන දෙකමයි. ඊට පස්සේ අපි හිතමු මමලා දැන් තාත්තා හරි ඥාති කෙනෙක්ගේ තර අවස්ථා හතරම බැලුවොත් එහෙම දැන් හතරේව තුනක් එතකොට ඔක්කොම 8යි මේ 12යි. නොදන්නා කෙනාගේ අවස්ථා හතර, පැහැදිච්ච කෙනාගේ අවස්ථා හතර, ඥාතියාගේ අවස්ථා හතර. අපි ඊට පස්සේ ඔකට දාමුකෝ මගේ ගෝල ස්වාමීන් වහන්සේ නම. දැන් අර අවස්ථා හැම එකෙදිම කිව්වේ සාමාන්‍ය ගිහියෝ. දැන් මගේ ගෝල හාමුදුරු කෙනෙක් මට බයිනවා මහ ගොන් හාමුදුරු කෙනෙක් කියලා. දැන් එතකොට මොකද වෙන්නේ? තව විදිහක්ද නැද්ද? ඔව් වෙනස් විදිහ. එතකොට ගෝල හාමුදුරු කෙනෙක් මේක කවුරුත් නැති තැනක කිව්වත් මට දැනන විදිහ. පිරිසක් අතරේ කියනකොට දන්න කියන පිරිසක් අතරේ කියනකොට සහ අනිත් ගෝල හාමුදුරු අතරේ කියනකොට එතකොට එන දුක හාත්පසින් අර ඔක්කොටම වඩා වෙනස්. ඔන්න දැන් තව හතරක් එතකොට. දැන් කීයද? 16 ස්වාමීන් වහන්සේ. 16. ඊතර බලන්න මිලා දැන් හතරේ හතරේ ඒවා 16 විදිහකට හතරේව හතරක් අපි දැන් ක්‍රම කිව්වා. තව ගලපලා ඔකට ගත්ත එක එක එක විදිහට. දැන් හිතන්න ඔය වචන දෙකම කියනවා මිල චූටි හාන් මේ පුචුටි ළමෙක්. නියම් මොන්ටිසෝරි යන ඔගේ චූටි ළමෙක් කියන ඔය වචන දෙකම. ඔබහන්සයි ගොන් ආන්දුල් කෙනෙක් කියලා නිකන් හෘතලයට වගේ දැන් කියනවා ඔක. ඒවා මට කියන්න අර අවස්ථාවල දුක හිතෙච්ච විදිහට හිතනවාද? දැන් අපිට මේක හුරතල් වගේනේ. ඒක වෙනස්. සැර වචන දෙකක් තමයි. හැබැයි ටිකක් අපි අර වගේ එක අපි කියන්නේ සීරියස් ගන්නවා කියලා. අපිට මේක ලොකුට සීරියස් වෙන්නේ හිතට. පොඩි ළමයි. අපි ඔළුව අත ගාලා හයි ඇයි පුතේ කියලා හයි. හැබැයි අර අපිට නොදන්න මිනිස්සෙක් හොයවා, දන්න පැහැදිච්ච කෙනෙක් හොයවා, තාත්තා වගේ කෙනෙක් කියනකොට හොයවා, පොඩි හාඳුරු කෙනෙක් කියනකොට ඒවා ඊට වඩා දැනුණා. එතකොට දැන් නොදන්න හා මේ චූටි බබෙක් කියනකොට ඒක තව විදිහක්. ඕකට අපි හිතුවත් මගේ ලොකු සයන්හන්ස මට ওই ටික කිව්වොත්. එතකොට ওই අවස්ථා හතරේ දෙක තව විදිහක්. අමිලා දැන් පොඩි පොඩි ළමයාගේ හතරත් ඕකට එකතු කරොත් එහෙම එතකොට කීයද? 20යි. එතකොට අපි හඳුරන්නේ අවසරයි තව හතුරු හතුරෙක් වගේ කෙනෙක් ඉන්න කියන්නත් පුළුවන්. ගලපල දැන් ඔන්න දැන් මේකේ හතරයි හතරයි කියලා ගත්තට හතර නෙමෙයි තව ඕකට එකතු කරලා වෙනත මම මේ කියන්න උත්සාහ කරන්නේ වචන දෙකයි. මේ හැම තැනටම වචන දෙකයි. අපේ කනට ඇහෙන වචන දෙකයි. අමිල දැන් අපි ඔකට මෙහෙම එකතු කරමු මානසික රෝගියෙක්, පිස්සු මිනිසෙක්. හරිද? අපි දන්නා හොඳට මෙයා මානසික රෝහලෙන් පැනලා ආවිල්ලා මේ මානසික රෝගියෙක් කියලා දන්න. එයා ওই වචන දෙක කියනවා. එතකොට අපිට දැනෙන්නේ තව විදිහක්. දුකක් නැත්තේ නෑ. හැබැයි ඒක අපිට අරතරන් ලොකුවට දැනෙන්නේ. අපි දන්නවා මෙයා රෝගියෙක් කියලා. ඔන්න තව හතරක්. එතකොට චූටි ළමයාගේ 4යි 20යි ලොකු හාමුදුරුවන්ගේ අවස්ථාව හතරක් ගත්තොත් 24යි මානසික රෝගියාගේ අවස්ථාව හතරක් ගත්තම 28යි 28යි හරිද ඕක තව යතයකි අමිලව විදියට ගොඩාක් මේ විස්තර කරගෙන යනකොට මම ඕකට හාත්පසින් තව පැත්තක් කියන්න දැන් අපි සමාජයේ සාමාන්‍යයෙන් හිතන්නේ මට මානසික පීඩනය මට දුක ආවේ අර වචන දෙක නිසා නේද හරි අපිට හිතෙනවා මේ වචන දෙක නිසා තමයි මට මේ දුක ආවේ කියලා. ඒක කියපු කෙනාට වැඩිය අපි කියපු වචන හින්දා මට දුක හිතුණා කියන තැන තමයි ගොඩක් අල්ලගන්නේ. දැන් ඔයා බලන්න කියපු කෙනා වෙනස් වෙනකොට දුක අඩු වැඩි වුණා. වචන දෙක වෙනස් වුන්නේ ඒක හිම්මමයි. දැන් මේකේ කවුද එතකොට මේ දුක හදන්නේ? තනිකරම තේරෙනවා මේක හිතින් හැදෙන එකක්. හිතින් තමයි ගලපගන්නේ ආ ඒ වචනේ කිව්වේ නොදන්නා කෙනෙක්. මේ මේ මනස එනවා සංඥා කියලා දෙයක්. කනට ඇහෙන ශබ්දේ මනස ඇසුරු කරලා විඥාණයෙන් දැනගන්නවායි කියනවා. දැනගත්තට පස්සේ කනයි ශබ්දයයි දැනගැනීම කියන විඥාණය මේ තුනේ එකතුව නිසා හැදෙනවා ස්පර්ශ කියලා එකක්. තුනේ එකතුවට කියන ස්පර්ශ එකතුවට කියන තනි වචන. හරියට අපි අර තේ කහටයි සීනී උණු වතුර එකතු කරාම ප්ලේන් ටී කියන්නේ. අන්න ඒ වගේ කණයි අර ඇහිච්ච ගොන් හාමුදුරුව කියන ශබ්දෙයි ඒ ශබ්ද දැන ගැනීම මනසින් දැන ගැනීම කියන විඥානේ මේ තුන එකතුනහම ඒ එකතුව ට කියනවා ස්පර්ශ කියලා එකතුවට ඕක නිසා තමයි සංඥාය දැන් සංඥාවෙන් තමයි අපේ හිතේ ඇති කරන්නේ යමිලා ආන්න කවුරුත් නැති තැනයි කිව්වේ මේ සංඥාව දෙන්නේ අන්න අඳුරන පිරිසක් අතරේ කිව්වේ මේ පැහැදිච්ච කෙනෙක් මේ පොඩි හාමුදුරුව ඔය පොඩි හාමුදුරුවරු ටික අතර කිව්වේ මේක පොඩි ළමෙක් කිව්වේ මේක මානසික රෝගියෙක් කිව්වේ මේ සංඥාව තමයි මේක හදන්නේ. දැන් එතකොට ඒ සංඥාවත් එක්කම එනවා වේදනාව කියලා එකක්. වේදනා සංඥා සංකාර කියලා එකට අහන්නේ. වේදනා කියන්නේ සැප වේදනා දුක් වේදනා ඕවා. ඒතර අර සංඥාවට අනුව තමයි වේදනාව වෙන්නේ. මේ මේ හිත ඇතුලේ අභ්‍යන්තර වෙන විදිය කිව්වේ. එතකොට දැන් අපි ඕකේ තව ආත්පසින්ම ඔය වචන දෙකටම වෙන විදියක් මං කියන්නේ. දැන් අපි කියමු මට පේන්න බැරි හාඳුරු කෙනෙක් ඉන්නවා කියමු. එහෙම නෑ. අපි හිතමු මං ජීවිතේ අකමැති මට පේන්න බැරි හාඳුරු කෙනෙක් ඉන්නවා. මේ හාමුදුරුවෝ ඉන්න තැන ඒ හාමුදුරුවන්ට තමයි අර අරාය ඕක කියන්නේ. ජීවිතේ කවදක්වත් ඒ හාමුදුරුවෝ දැකලා නැති කෙනෙක් ඇවිල්ලා ඔය වචන දෙක කියලා බයිනවා කාටදර හාමුදුරුවන්ට. මහ ගොන් හාමුදුරුව කෙනෙක් කියලා බයිනවා. අමිලා දැන් ඔය වචන දෙක ඇහෙනකොට ඔයා මට කියන්න මගේ ගන්නට ඇහෙන්නේ අර ඉස්සෙල්ලා වචන දෙකම තමයි. හැබැයි දැන් මන් දන්නවා මගේ මගේ මෙතන සංඥාව දෙනවා ඔය මට නෙමෙයි. ඕක කියන්නේ මම අකමැතිම හාමුදුරුවන්ට. දැන් ඒ ඒ වචන දෙක දැන් මේ වෙලාවේ මගේ හිතේ හදන්නේ සැප වේදනාවද දුක් වේදනාවද? සැප වේදනාව. සැප වේදනාව. දැන් බලන්න ඉස්සෙල්ලා දුක් වේදනාව හදපු වචන දෙක දැන් සැප වේදනාවක් හදනවා. එතකොට දැන් ඔය හාමුදුරන්ට කවුරුත් මෙතන වෙන පිරිස නැති තැන බයිනවට වැඩිය ලොකු පිරිසක් ඉන්න තැනක බැන්නොත් මගේ සැපේ තව වැඩි වෙනවා. හරි? ඒ හාමුදුරන්ගේ අඳුරන පිරිසක් අතර බැන්නොත් තවත් සැපේ වැඩි වෙනවා. ඒ හාමුදුරන්ගේ ගෝල පිරිසක් අතරේ අරක කියලා කියන අහනොත් තවත් සැපේ වැඩි. ওই විදිහටම ගලපල බලන්නකෝ අනිත් පැත්තෙන්. ඒ හාමුදුරන්ගේ ගෝලයේ බැන්නොත් මට ඊට වැඩි සතුට වෙන්නේ. ඒ හාමුදුරුව පැහැදිච්ච මහත්තයෙක් බැන්නොත් එහෙම තව සතුටුයි. මේ ඒ වචන දෙකමයි. බලන්න හිතලා එකම වචන දෙක එතකොට අපේ අර කලින් කිව්ව අවස්ථාවේදී දුක හැදුවා දැන් කියන අවස්ථාවේදී සැප හදනවා අමිල එහෙනම් මේකේ තේරෙනවා මේ වචන දෙකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ලෝකයා පීඩනය ඇති වුණාට පස්සේ මානසික පීඩනයක් හැමතිස්සෙම බාහිර දේ වෙනස් කරන්න තමයි දඟලන්නේ. ඒතර දැන් අපිට ওই වචන දෙක නිසා නම් වචන දෙක අල්ලගෙන එතනින් එහාට අපි හිතනවා සහ අපි හිතනවා මේ වචන දෙක ඇහුන් නැත්තම් මට ওই දුක එන්නේ. දැන් එතකොට තේරුම් ගන්න ඕනේ මේ වචන දෙක තුල නෙමෙයි දුක තිබෙලා තියෙන්නේ. ඒක තනිකර මනස තුල හදන්නේ සංඥාවෙන්. එතකොට අපි සමාජයේ මේ වගේ සංඥා ඇති වෙන්න නැති වෙන්න බැඳීම් පුළුවන් තරම් කඩන්න පුළුවන් විදියට ජීවිතේ තියනවා නම් කෙනෙකුට හරි සැහැල්ලු. මම හරි කැමති වැඩපිළිවෙලක් තියෙනවා මේ anything කියන තැන. මං ආසයි ජීවත් වෙන්න. ඒ කියන්නේ සමහරලාට අමිල මේ අපිට ජීවිතේ මගේ අත්දැකීමක් මම කියන්නම් පෙර අත්දැකීමක් මම ඔය නිදහසේ පැවිදි ජීවිතේ හිටපු කාලේ තියෙනවා වනයේ ඇසුරු කරගෙන ඒ ඉන්නකොට මම ඔන්න මගේ ගෙදර එනවා බලන්න ගෙදර ඇවිල්ලා මගේ ආච්චි කෙනෙක් ලෙඩ අසනීපෙන් ඉනවා ආච්චිව බලලා දැන් මං ආයි යනවා කියමුකෝ දැන් මං යන්න ඕනේ මං වැඩ ඉන්න කැලේට එතෙන්ට යන්න හිතන් තමයි මම බස් හෝල්ට් එකට ආවේ. බස් හෝල්ට් එකේ ගොඩාක් වෙලා ඉන්නවා දැන් බස් එකක් එනකම්. එන්නේ මට ඕන දිහාට යන බස් එක නෙමෙයි. හරිද? දැන් අපි හිතමු ආව බස් එක අනුරාධපුර බස් එක. මට යන්න ඕනේ අනුරාධපුරට නෙමෙයි වෙන දිහාකට. මට අදාළ නැහැ. ඕගලන්ට වැඩ කරන්න බෑ. මම නගිනවා අර ආපු බස් එකට. මං හෝල්ට් එකට ආපු බස් එක නෙමෙයි දැන් මං නගින්නේ. හේතුව මොකද්ද? මට අර හෝල්ට් එකේ හිටගෙන ඉඳලා කකුල් රිදෙනවා. මට ඉක්මනට වාඩි වෙන්න ඕනේ අමිලා. දැන් පාරේ වාඩි වෙන්න බෑනේ හෝල්ට් වල. මං බස් එකට නැගලා ගෞරවාන්විතව වාඩි වෙන්න බෑ. මට මං යන දිහා බස් එකක් නොවුනත් මට කොහේ හරි යන බස් එකක් කමන්නේ ඉක්මනට වාඩි වෙන එක මට පහසුවක් දැන්. එහෙනම් මං නගිනවා. බෝඩ් එක කොහෙද මට වැඩක් නැහැ කිව්වේ ඇයි? අනුරාධපුර නම් මං ගියා අනුරාධපුර. ඊට පස්සේ මං වන්දනා කරගන්නවා. දැන් මම හෝල්ට් එකට එනකොට අනුරාධපුර යනවා කියලා අදහසක් තියච්ච කෙනෙක් නෙමෙයි. මං ගිහිල්ලා වන්දනා කරගන්න. මේක අපිව මේ වෙලාවේ බලන ගිහියත්තන්ට හිතන්නවත් බෑ. ඒ ඒ විදිහට ජීවත් වෙන්න. නමුත් ඒක ඇතුලේ මං විඳලා තියෙන මහ පුදුම සැහැල්ලුවක්. මගේ හිතේ බැඳීම් නෑ අතෙන් තියන්න ඕනේ, මෙතන ඉන්න ඕනේ, මේ විදිහට ඉන්න ඕනේ, අරවම කන්න ඕනේ, මේවම කන්න ඕනේ කියලා මගේ හිතේ බැඳීම් නෑ. ඒ බැඳීම් නැත්තේ මම මේ රහත් වෙලා නෙමෙයි. මං මේ සැහැල්ලුව තුල තියෙන සැපේ දැකලා හිත පුරුදු කරගත්තා. අමිලා සමහර අය ඉන්නවා පීඩනේ හදාගන්න මේ බාහිර දේවල් අතරේ මානසික පීඩන හැදිලා තියෙනවා ඒ බැඳීම් නිසා තමන්ගේ මනසින් හදාගත්ත උවමනාව කොච්චරද කියලා එක එක මේ චූටි කෑමකට බීමකට පවා සමහරු ඉන්නේ ඇබ්බැහි වෙලා මට මේව ඕනේ දවසේ නිතර බුලත් පිට දවසේ නිතර ඕනේ ප්ලේන් ටී දවසේ නිතර ඕනේ දැන් අපි කියමු බුලත්තිට දවසේ නිතරම ඕන කිව්ව මිනිසෙකුට හදිසිය දවසේ කොහෙල හැරි බුලත්තිටක් ලැබෙන්නේ නැති තැනකට යන්න ඕන. එමේ මනසට පීඩනයක්. දැන් මේ බැඳීම් නිසා එන පීඩන. මම දන්න එක අම්මා කෙනෙක් නැති වුණා පහුගිය දවස්වල මහියංගනේ පැත්තේ අම්මා කෙනෙක් බොහොම මේ හොඳ රස්සාවක් කරපු අම්මා කෙනෙක්. ළමයි දෙන්නම ඩොක්ටර්ස්ලා දුවයි පුතයි. මේ අම්මට හැමතිස්සෙම ප්ලේන් ටි බොන්න ඕනේ. හරිද? මම ප්ලේන් ටි කතාව කිව්වේ මේ අම්මවත් මතක් වෙලා. මේ අම්මා රෝගාතුර වෙලා ලෙඩ ඇඳට වැටෙනවා බට දාලා මේ අම්මගේ ජීවිතයේ බොහොම අන්තිම තත්ත්වෙ ඉන්න කාලේ දැන් මේ අම්මට මේ ප්ලේන්ටි ඉල්ල ඉල්ල කෑ ගහනවා ප්ලේන්ටි ඕනෙමයි කියලා. ළමයිනුත් ડોක්ටර්ස්ලා ඒගොල්ලෝ දන්නවා මේ වෙලාවේ ප්ලේන්ටි දෙන්න බෑ. ඉතින් වැඩ කරන කෙනාට කියලා තියෙනවා ප්ලේන්ටි එකේ හැන්ද ඔබලා හැන්ද දිවේ තියන්න කියලා. අමිලා අර අම්මා හැන්ද දිවේ තිබ්බට දැන් සතුටු වෙන්නේ නැහැ. මෙයාට අර ප්ලේන්ටි බොන්න ඕනකම මේ දිවේ තිබ්බා කියලා දැනෙන්නේ නැහැ නේ. ඉතින් මේ අම්මා ඒත් කෑ ගහනවා. මේ ඔබ හිතන්න ජීවිතේ අන්තිම මැරෙන කිට්ටු ওই විදිහට මොන පීඩනයක්ද හිතට. සහ ඒ ප්ලේන්ටි වල තියෙන උපාදානෙ මදිවට දැන් ප්ලේන්ටි දෙන්නේ නැතිකම නිසා මේ තරහකුත් තියෙනවා. ඔය තරහෙන් අර උපාදානෙන් මැරුණට පස්සේ කොහෙද යන්නේ? එතකොට මේ වගේ ජීවිතේ අරක වෙන්න ඕනේ මේ විදිහට ඉන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ මේවා ඕනේ කියලා හදාගත්ත විවිධ උපාදාන තමයි මේ මිනිසුන්ට පීඩන ඇති කරන්නේ. දැන් අර නෝන ගත්තොතිම මගේ මහත්තයා Facebook යන්න බෑ මේ මාත් එක්කම ඉන්න ඕනේ. දැන් මේක පීඩනයක් කියන්නේ. ඉතින් මේ අල්ලා ගැනීම ඇතුලේ විදින පීඩනයේ තරම Tamanට තේරෙන්නේ නැහැ. හරිද? ඔය මන් දන්න එක ආච්චි කෙනෙක් ඕ වගේම ලෙඩ ඇඳේ ඉන්න කාලේ අර මිනිබිරි හොස්පිටල් එකට ඇවිල්ලා මොනවද ආච්චි කන්න කැමති කියලා අහනකොට මේ මොනවද කියනවා තේරෙන්නේ මේ මිනිබිරි ඊට පස්සේ ආර පොඩි නෝට්බුක් එකක් බෑග් එකකින් අරගෙන ආච්චිගේ අතේ තියලා පෑන දුන්නා ආච්චිගේ අත අල්ලගෙන කිව්වා ඔයා අහසක ලියන්න කියලා. හිමින් සැරේ කොම්බුව ලිව්වා. ඊට පස්සේ පයන්න ලිව්වා. දැන් මේ හින් හින් සැරේ ලියලා බලනකොට පොලොස්. දැන් මේ බට දාපු ආච්චි කන්න ආසාවෙන් ඉන්නවා පොලොස්. දැන් මේ මිනිබිරිය තමයි වැරද්ද කරේ මොනවද වුනේ කියලා අහලා. දැන් පොලොස් දෙන්න බෑ. මේ වෙලාවේ ડોක්ටර්ස්ලා දෙන්න බෑ කියනවා. ඔබ හිතන්න අමිලා පොලොස් දියරයක් කරලා ගෙනල්ලා පෙව්වත් හරිද බට වලින් දැන් මේ පොලොස් ටික දියරයක් විදිහට පෙව්වත් ආච්චි ඊට පස්සේ ඔළුව අත ගාලා කිව්වොත් එහෙම හරි ආච්චි ඔයා ආස පොලොස් දැන් බඩේ තියෙනවා කියලා සතුටු හිතෙයි. නෑ. එයාට ඕනේ දැන් පොලොස් බඩට නෙමෙයි. කයට නෙමෙයි. කොහෙටද ඕනේ? මනසට. හිතට. ඒ කියන්නේ එයාට පොලොස් කෑවා කියන පොලොස් වල රස සහ පොලොස් වල Tamanට දැනෙන ඒ ස්වභාවේ ඔන්න දැන් මං කෑවා කියන මේ හිත සතුටු කරන එක තමයි ඕනේ. අපි ජීවිතේ හරියට බැලුවොත් එහෙම මේ කය සතුටු කිරීම ඔස්සේ බලලා තියෙන හිත සතුටු කිරීම. ඉතින් මේවා ඇතුලේ විඳින පීඩනේ 1000 තමයි මිනිස්සුන්ට මේ තැවුල් හදන්නේ හිතේ. ඒ හිත ඇතුලේම හදාගත්ත. ඔන්න ඕවා තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන ජීවිතේ පුළුවන් තරම් අර මං කිය එනිතින් කියන එක දැන් එක හාමුදුරු කෙනෙක් මම පහුගිය දවසක ටිකක් විවේකයෙන් ඉන්න ආරණ්‍යකට වඩින්න සූදානම් වෙලා මම එනවයි කිව්ව දවසේ මට වඩින්න බැරි වුණාමලා. දැන් අර හාමුදුරුව මම එනවා කියලා හිතාගෙන හිටපු දවසේ උන්වහන්සේ ගොඩක් එහෙන් සූදානම් වෙලා මේ මං වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන ඉඳලා දැන් වඩින්න බැරි වුණානේ. ඊට පස්සේ මං දෙවැනි වතාවේ වඩිනවායි කිව්වදා අසවල් වෙලාවට වඩිනකොම අනේ සංසාරේ දා වගේ නම් කරන්න එපා මං හරි අපහසුතාවයටපත් උනායි කියලා දැන් කියනවා. මම බැලුවා භික්ෂුවක් වෙලා එහෙම අපහසුතාවයටපත් වෙන්න ඕනේ නැහැ. දැන් මට මගේ පැත්තෙන් අමිලා මගේ ශිෂ්‍ය සයනස නමක් ලෙඩ වෙලා ඒ වෙලාවේ මට යන්න බැරි තත්ත්වය ආවේ මේ කියන මේක විවේකයෙන් ඉනවඩන ගමනක් මේ අත්‍යවශ්‍ය ලොකු වැඩක් නෙමෙයි. ඒ තරහාඳුර බලාපොරොත්තු තියාගෙන. දැන් මේ බලාපොරොත්තුව නිසානේ උන්වහන්සේට දැන් මේ දුක හැවිත් තියෙන්නේ. මට යන්න බැරි වෙච්ච එක. දැන් මේ ගමනේ නම් එහෙම කරන්න එපා. මං එදා ගියාට පස්සේ උන්වහන්සේට කියලා දුන්නා හාඳුරනේ ඕන එකක් වෙච්චාවේ කියන එනිතින් කියන තැන හිත හදාගන්න. එතකොට දුකක් නැහැ. දැන් අර හාමුදුරුවෝ ගෝතම හාමුදුරුවෝ එනවා ඒ හින්දා මම මේ වෙලාවට මේ මෙහෙම ලෑසි කරගන්න ඕනේ කියලා මිනිස්සුන්ටත් කියලා. ඇත්තටම මම ඒකට අකමැතියි. ඉතින් ඒ වගේ අපි කන බොන තේ යන්නේ යන්නේ නැතෙන් හැම දෙයකම ගිහිගෙදර ඉන්න ඕගලන්ට හැමදේම බෑ හැබැයි අනවශ්‍යව පුළුවන් තරම් කඩන්න හැමදේම කඩන්න බෑ දැන් අර මම බස් එකට ඒ කාලේ නැග්ගා වගේ අද මටත් බෑ මටත් සැලසුම් සහගතව වැඩ කරන්න වෙලා තියෙන අද. හැබැයි මේ මම බලනවා මට කඩන්න පුළුවන් ඒවා කඩන්න. අපි දැන් උදේට අවදි වුණාට පස්සේ බෙට්ටි එක ඕනෙමයි කියලා මිනිස්සුන්ට බැඳීමන්නේ. හරිද? දැන් ඒක වුණත් මම ওই කැලෑවල වලදී හරියට හිතපු දෙයක් ඒක ඕනෙමද? මම ඒක කැඩුවා. අද මට ඒක තිබ්බත් එකයි නැතත් එකයි. අන්නේ තිබ්බත් එකයි නැතත් එකයි කියලා කඩන්න පුළුවන් දේ ඔබේ ජීවිතයේ ඇතින ඕන තරම්. අන්න ඒව කඩන්න පුළුවන් තරම්. ඒ කියන්නේ ඒව කැඩෙන තරමට හිතට එන පීඩන අඩු වෙනවා. පීඩන ඉන්නේ ඒවයි. ඉතින් මේ ගැන කතා කරනවා නම් අමිලා රෑ එළි වෙනකන් හරි කතා කරන්න ගොඩාක් උදාහරණ උපමා සිද්ධි විස්තර කරන්න ධර්ම කරුණු ඕන තරම් තියෙනවා මං හිතනවා මං කිව්ව ටික පැහැදිලි ඇති කියලා හිතට පීඩන එන්න හැමතිස්සෙම තමන්ගේ හිතේ හදාගන්න බලාපොරොත්තුත් එක්ක. අනිත් එක තමයි අර මම මේ මුලින් කිව්ව කතාවේ අර Facebook ගියපු මහත්තයාගේ සිද්ධිය ගත්තොත් ඒකේ මහත්තයාගේ තියෙන හිතේ ආසාව. දැන් අපි ඒ වගේ තැනක මොකද කරන්නේ? ඔබ දන්නවද අමිලා මේ වෙනකොට වර්තමාන විවාහ වෙන අයගේ 60ක් දික්කසාද වෙනවායි කියලා කොළඹ විශ්වවිද්‍යාලයේ සමීක්ෂණයකින් ඔප්පු වෙනවා. 60ක් වර්තමාන කසාද. ඔයාගේ ශේෂ්ත්‍රවලත් නේද? ගායන ශාස්ත්‍රයේ රංගන ශාස්ත්‍රයේ විවිධ චරිත අතරේ අපිට නිතරම අලුතෙන් විවාහ වෙන අයගේ මේ අවුරුද්දක් දෙකක් පොඩි කාලයක් යනකොට දික්කසාද වීම ඇහෙනවා. මම හිතන්නේ ඔබ ඒ අතින් අපි ඒ කාරණාවේදී බොහොම සතුටු වෙනවා. මේ ප්‍රසිද්ධ වෙන්නත් පෙර විවාහයි ඔබ. නමුත් අදටත් බොහොම සතුටින් තමන්ගේ ස්වාමි පුරුෂයාත් එක්ක ජීවිතය ගෙවනවා. මේ වෙලාවෙත් එතුමා මේ <laughs> කැමරාව පිටුපස මේ කටයුතු වෙනින් සහභාගී වෙනවා මේ ආරණ්‍යට ඇවිල්ලා. ඉතින් ඒ වගේ ජීවිතය ගෙවන්න බොහෝ දෙනෙකුට අද බැරි වෙලා තියෙන්නේ මේව තමයි ප්‍රශ්න. දැන් අර මහත්යාගේ ආසාව එතන Facebook එකේ ටිකක් ඉන්න එක තමන්ගේ හිතට පීඩනයක් වෙන්න හේතුව තමයි තමන් හදාගත් උපාදානයක් තියෙනවා එහෙම බෑ. එයා මාත් එක්ක ඉන්න ඕනේ. එයා මාත් එක්ක වෙලා කතා කරන්න ඕනේ කියලා. අමිල ඔබ හිතන්න සමහර චරිත වලින් අපිට ගන්න පුළුවන් දෙයක් තියෙනවනේ ඒ දෙයින් අපේ හිත සෑහීමටපත් වෙන්න පුරුද්දක් හදා ගන්න ඕනේ. මම ඒක මෙහෙම කියන්නද? මොහොදකට යනවා මිනිස්සෙක්. ගිහිල්ලා නාන්න. හරිද? දැන් මොහොදට ගියපු මිනිසයාට නාන්න ඇති තරම් වතුර තියනවද නැද්ද? තියෙනවා. දැන් ওই මිනිසයාට බොන්න ඕනුනොත් එහෙම වතුර වතුර බෝතලයක් ගෙනියන්න වෙනවද නැද්ද? බොන්න බෑනේ. වතුර බෝතලයක් ගෙනියන්න වෙනවා. අපි කියමු අමිලා නාන්න ගියපු මිනිස්සයා මුහුදේ නානකොට එයාට ඇතිතරම් හිතේ සැනසීමෙන් නාතය කිද නැද්ද? නාන්න පුළුවන්. හැබැයි යා එතන වතුර බලාපොරොත්තු වුණොත් බොන්න ඔන්න එයාට හිතට පීඩනයක් එනවා. එයා මුහුදේ ඉන්නේ පීඩනේ. එයා දුකසේ. මෙච්චර නාන්න මුහුදක් හම්බෙලා මෙච්චර ලස්සනට දකින්න මුහුදක් හම්බෙලා මෙයා දුකසේ පීඩණයෙන් ඉන්නවා. අයියෝ බොණ්ඩ නෑනේ. ගගා. දැන් එතකොට බොණ්ඩ නෑනේ බොණ්ඩ නෑනේ කියලා මේ තමන්ගේ මනසින් තමන් ගන්න බැරි දේක් බලාපොරොත්තු වෙච්ච එක නෙමෙයිද වැරද්ද? මොහොදෙන් අපිට වතුර ටික බොණ්ඩ බැරි වෙච්ච එක මොහොදේ වැරද්දක් නෙමෙයි. අපි ඇයි ඒ බලාපොරොත්තුනේ අනවශ්‍ය දෙයක් හිතෙන්නේ? අපිට ගන්න පුළුවන් දේ තුලින් අපි සතුට වෙනවා. ඒ සතුට වෙනකොට දැන් ඒකෙන් සතුට වීමෙන් වාසිය Tamanට Tamanගේ හිත සතුටින් Taman පීඩණයක නැහැ. බැරි දේ අපි බලාපොරොත්තු වෙන බලාපොරොත්තු වෙන අපි පීඩණයක. මොහොතට වෙලා වතුර ටික බොන්න බලාපොරොත්තු වෙවි ඉන්න තාක්කල් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ නේ කවදාකවත්. අපේ හිත පීඩණයට විතරනේ. ඒකෙදී අපි දකින්න ඕනේ මොහොතෙන් ගත හැකි දේ තුළ අපි උපරිමයෙන් සතුට වෙනවා නැති බලාපොරොත්තු හිතේ හදාගන්නේ කියන තැන. ඉතින් අර මහත්තයා එයාට උපරිම දෙන ආදරයක් තියෙනවා. ඒ ආදරය තුළ සීමාවෙන් එයා සතුට වෙනවා එයාට සාපේක්ෂව අනිත් ලෝකයේ ඇතැම් මහත්තුරු තමන්ගේ නෝනාලට දෙන දුක් එක්ක බැලුවට පස්සේ තමන්ගේ මහත්ය ගැන තමන්ට අප්‍රමාණ සතුට වෙන්න දේ ඒ නෝනට තියෙනවා. අන්න එතකොට මොහොතෙන් ගත හැකි දේ ගත්තා වගේ. දැන් මේ වෙලා තියෙන්නේ මොහොතට වෙලා හොඳට නාන්නක් තියෙද්දි හොඳට ලස්සන බලන්න හැමදේම තියෙද්දි වතුර ටිකක් බොන්න නෑ නේ කියලා මේක පැත්තක් අල්ලන් දඟල දඟල ඉන්නවා. එතකොට මේක මානසික පීඩනයක්. අන්න Taman දකින්න බාහිර ලෝකෙට ඇඟිල්ල දික් කරනකොට බාහිර ලෝකෙනේ මේ මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. අමිල ඔයා මේ කියපු කතාවට හොඳ වටින සිද්ධියක් මම මේ අනුශාසනාව අවසන් කරන්න කිට්ටුව කියන්නම්. අමිල අද මෙතෙන්ට පටිගත කිරීමට ඇවිල්ලා මට කිව්වා සයින්හන්ස මගේ අත් දෙකයි කකුල් දෙකයි හරියට කසනවා කියලා. එහෙමයි. <laughs> තාම කසනවද? තාම කසනවා. තාම කසනවා. දැන් ඔය කැසිල්ල ඔයා මේ කියන වෙලාවේ දැන් අපි බලන්න ඕනේ ඕකේ පිටින් මොන හරි ගෑවිලා කසනවාද නැත්නම් මොන හරි කාපු දෙයක් විස වෙලා හරි මොන හරි ඇතුලෙන් ආපු දෙයක්ද දෙකෙන් එකක් හැබැයි මේ මෙහෙදි මුකුත් ගෑවිලා නෙමෙයි මේ ඔව් දවස් කීපයකට කලින් අමිල ඔය කතාව කියනකොට මට දහම් කරුණක් මතක් වුණා මේ ලෝකේ අපි හැමතිස්සෙම ධර්ම මානසිකාරය කරනවා නම් අපිට මේ ඕනෑම හෙන පේන දෙයක් එක ධර්මෙ මතක් වෙනවා. ඔය කැසිල්ල එක්කත් මට ධර්මෙ මතක් වෙනවා. ජේතවනාරාමේ අල්ලපු ඇටේ තිබ්බ කැලෑව. එක මායිමක තනි විශාල කැලයක් තිබ්බා. මේ කැලේ එක නරියෙක් දවසක් රෑ කෑ ගහනවා මහ විශාල අඳෝනාවකින්. ස්වාමීන් වහන්සේලාට නිින්ද යන්නේ නැති තරම් පීඩනයක් ඇති වෙන තරමට අර නරිය කෑ ගහනවා. අමිලා මේ පහුවදා උදේ ස්වාමීන් වහන්සේලා කල් කතා වෙනවා මේ ඇයි දන්නේ මේ නරිය මෙච්චර කෑ ගහන්න හේතුව කියලා. එහෙම කතා වෙනකොට බුදුරජාණන් වහන්සේට මේක ඇහුණා. උන්වහන්සේ අර සයන්හන්සලට කියනවා මහණෙනි ඔය නරියා ওই තරම් කෑ ගහන්න හේතුව ඉන්න මම කියලා දෙන්නම් කිව්වා. බුදුරජාණන්සේගේ අවබෝධය හරි පුදුම යමෙලා. උන්වහන්සේ දන්නවා ඇයි මේ නරියා මෙච්චර කෑ ගහන්න හේතුව මේකේ ලෙඩේ මොකද්ද ඔක්කොම දන්නවා. සර්වඥතා ඥාන කියන්නේ ඒකයි. උන්වහන්සේ කියනවා ওই නරියට උක්කණ්ඨක කියලා ලෙඩක් තියෙනවා. දැන් මේ මේ කාටවත් හිතලා කියන්න බෑ ඔතන මහාන වෙච්ච ලක්ෂ සංඛ්‍යාත හාමුදුරුවෝ අතරේ මේ වෛද්‍යකම් ඉගෙන ගත්ත අයත් ඔතන ඉන්නවා. හරි. එතකොට බුදුරජාණන්සේ මේ නරියට උක්කණ්ඨක කියලා ලෙඩක් තියෙනවා මේ ලෙඩේ හැටි තමයි මේ නරිය කොතෙන්ට ගියත් කසනවා ඇඟ. ඒ කසනකොට මේ නරියා හිතන්නේ දැන් මේක ඇඟ ඇතුලේ තියෙන කෙසෙල්ලක්. හැබැයි මේ නරියා හිතන්නේ මේ පිට තියෙන මොකක් හරි දෙයක් ගෑවිලා කසනවා කියලා. එතකොට මොකද වෙන්නේ? දැන් අරියා වන්න අපි හිතමු මිලා ගිහිල්ලා ගල් තලාවක හාන්සි වෙනවා. දැන් ඇඟ ඇතුළේනේ කැසිල්ල තියෙන කසන. කසනකොට මොකද වෙන්නේ? දැන් මේක හිතනවා මේ ගල් තලාව ගෑවිලා තමයි කසන්නේ කියලා ගල් තලාවට බැන බැන යනවා එතන. ඊට පස්සේ අපි හිතමු තනකොළ පිස්සකට ගියා. තනකොළ පිට්ටනිය නිදාට එතනක් දැන් කසනවා. කැසිල්ල ඇතුළේනේ. එතකොට අමිලා දැන් තනකොළ පිට්ටනිය කැසිල්ලත් එක මොකද වෙන්නේ? නරියා හිතන මේ තනකොළ නිසා කසන. ඊට පස්සේ මෙයා දැන් තනකොළ වලට බැන බැන යනවා වෙන තැනකට. අපි තුමු ගහක් මුලකට ගියා. දැන් එතනත් කසනවා. දැන් මෙයාට එතන මේ ගහ නිසා තමයි කහන්නේ. මේ ගහේ ගෑවිලා කසන්නේ. ඔහොම දැන් යන්න යන තැන ගල් වෙනකට ගියොත් එතන. හැමතැනම බැරි තැන මෙයා ගිහිල්ලා දැන් වතුරකට බහිනවා. එතනත් කසනවා. දැන් ඒතර හිතනවා මේ වතුර නිසා කසන්නේ. දැන් ප්‍රශ්නේ තේරෙනවද? නරියට හිතෙන්නේ බාහිර ලෝක නිසා කියලා එයාගේ හිත කියන තාක්කල් නරියා කරන්නේ තැන් මාරු කර කර දුව දුව දුව දුව යනවා එයාට කිසිම සැනසෙල්ලක් නැහැ. එයා හිතන්නේ මේ තැන් තමයි ප්‍රශ්නේ. ඇඟිල්ල දික් කර කර බැන බැන යනවා. මේ මේ වේදනාවෙන් මේ කෑ ගහන සහ අර බනින බැනිල්ල තමයි මේ අඳෝනාවක් විදිහට ඇහෙන්නේ දැන් සයින්නාසලට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ওই නරියා කවදාක හරි දවසක දැනගත්ත ප්‍රශ්නේ තියෙන්නේ මා තුලයි කියලා. මේක ඇසිල්ල තියෙන්නේ තමා තුලයි කියලා. අන්නේදාට තමයි ඒකට අවශ්‍ය කරන ප්‍රතිකාරයකට හොයන්නේ. දැන් සමහර සත්තු ඉන්නේ මේ තමන්ගේ රෝගය හැදුනට පස්සේ පූසෝ එහෙමත් ඒ වැඩේ කරනවා බල්ලෝ එහෙම මේ එයාලා දන්නවා ගිහිල්ලා කන්න ඕන මේ පැලෑටි එහෙම තියෙනවා. ඒ කාලා ඒගොල්ලන්ගේ අසනීප ඒගොල්ලන්ට සනීප වෙනවා. දැන් ඒ වගේ අර නරිය දැනගත්තොත් මේ අසනීපේ මගේ ඇතුලේ තියෙන එකක් මා තුල තියෙන එකක් මේ කැසිල්ල කියලා එදාට ඒ නරියවක සනීප කරගන්නවා. හැබැයි බාහිර ලෝකෙට ඇඟිල්ල දික් කර කර බාහිර ලෝකේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා බාහිර ලෝක වෙනස් කරන්න හිතන තාක්කල් මේ නරියට ප්‍රශ්නේ කවදාවත් විසඳෙන්නේ නැහැ කියනවා. හරි පුදුම දේශනයක් ඒකේ කියන්නේ මේ අහක යන නරියෙක් කෑ ගහපු සිද්ධියක් බුදුරජාණන්සේ හරි අපූර්වට ධර්මයට ගලපලා පෙන්වනවා මහණෙනි ඒ වගේ තමයි මේ මනසේ ස්වභාවෙත් කියලා. ඔබ වහන්සේ දැන් මේ මට කසන්න ආපු එක තමයි දැන් මේ විදිහට මේ ගැලපෙන්නේ. ගැලපෙන්නේ. එතකොට දැන් ඔයාගේ ප්‍රශ්නෙටම ගැලපෙනවා. හරි. දැන් එතකොට බලන්න මම මේ මුළු අනුශාසනාවෙම කියපු විදිහට මේ බාහිර ලෝකෙ පීඩ නැති වෙනවා කියලා අපි එක එක්කිනාට ඇඟිල්ල දෙක් කරපු ප්‍රශ්න හැමදේම අරන් බැලුවට පස්සේ නම් තමන්ගේ මනසේ හැදිච්ච සංඥානේ. තමන්ගේ මනසේ ප්‍රශ්නය. ඒතර තමන්ගේ මනස තුල මේ ප්‍රශ්නේ විසඳගත්තොත් එහෙම කිසි පීඩනයක් නැතුව සමාජය හරි සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. එතකොට මේක මේ බාහිර ලෝකය කියලා හිතාගෙන බාහිර ලෝක වෙනස් කරන්න දඟලන තාක්කල් කවදාකවත් අමිලා මේ ප්‍රශ්න විසඳෙන්නේ. දැන් ඔබ හිතන්න ඇයි අපි සරප්පු දාන්නේ? ඇයි අපි සපත්තු දාන්නේ? මොකද්ද හේතුව? පහසුවට මේ පොළොවේ අපේ කකුලට අපහසු වෙන ගල් බොරළු විවිධ දේයින් අපේ කකුලට පීඩනයක් නේ. ඒතර අපි මේ පීඩනේ නැති කරගන්න සපතු දෙකක් සරප්පු දෙකක් දානවා. අමිලා ඔබ හිතන්න අපේ කකුලට පීඩනයක් ඇති වෙන්නේ නැති වෙන්න අපි මුළු පොළොවම කාපට් කරන්න ගියොත් එහෙම කරන්න පුළුවන්ද? අමාරුයි. බෑ. ඒක කරන්නත් බෑ කරලා ඉවරයක් කරන්නත් බෑ කවදාකවත්. අපිට පොළව කාපට් කර කර යන්න ඕනුන්නේ ඒ පීඩණයට මූණ දෙන්න අවශ්‍ය කරන අවශ්‍ය සාධකයක් අපි තුල හදාගත්තා. තමන්ගේ කකුලට දාගත්ත සපත්තු දෙක. තමන්ගේ කකුලට සරප්පු දෙකකට. දැන් ඕන ගල්බොරළු ඕන පීඩනයක් තියෙන තැනක පහසුවෙන් යන්න බැරිද? Taman tamanගේ මනස හරියට උපාදාන අඩුව එනිතින් කියන තැන හදාගත්තොත් අමිලා ඕන කෙනෙක් එක්ක ඕන පීඩනයක් තියෙන තැනක ඕන ප්‍රශ්නයකදී Tamanගේ මනස සැහැල්ලුවෙන් Tamanට ජීවත් වෙන්න පුළුවන්. ඒක තමයි ධර්මයේ තුල හිත හදාගන්න කෙනාට තමන්ගේ මනස අභ්‍යන්තරයෙන් මේ ලෝකෙට මෝන දෙන්න පුළුවන් ශක්තිය හදාගන්න වැඩපිළිවෙලම ඉන්න. තමන්ගේ හිත තමන්ගේ හිත තුල ඇතිවෙන චේතනාව මොකක්ද කියලා අඳුන ගන්න ඕනේ. තමන්ගේ හිතේ තියෙන උපාදාන අඳුර ගන්න ඕනේ. තමන්ගේ හිතේ මම කියන්නේ දැන් කෙනෙකුට මම කිව්ව කාරණාව තව තව පැහැදිලි වෙනවා. නිතරම හොඳට ධර්ම දේශන අහන්න පුරුදු වෙන්න. අහනකොට අහනකොට තමන්ගේ හිතේ ප්‍රශ්නේ තමන්ට තේරෙනවා. ඒ සමහරව අමිලා බණ අහන්නේ දේශනේ අහගෙන යනකොට මොකක් හරි අකුසලයක් ගැන මොන හරි වැරද්දක් ගැන කියනකොට මතක් වෙන්නේ තමන් නෙමෙයිනේ. ආ ඕක අර අපේ ලොකු අයියටත් තියෙනවා. ඔය වැරද්ද අපේ ලොකු අයියත් කරනවා. ඕවා කරලා බලනවා. ගලපන්නේ බාහිර ලෝකෙ මිනිස්සුන්ට. ඔය අර අපේ අපේ අල්ලපු ගෙදර සිරිමතියක්වත් ওই වැඩේ තමයි කරන්නේ. හාමුදුරුවෝ කියන එක අහගෙන බාහිර ලෝකයේ ගලප ගන්නවා මේ බණ ටික මේ අපේ අපේ මිනිහට නම් කියාපු බණ ටික. <laughs> ඉතින් එහෙම හිතන තාක්කල් තමන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඉතින් හැමතිස්සෙම මේ ධර්ම කරුණක් ඇහෙනකොට මේ මටමයි කියන්නේ කියලා හිතෙන්න මගේ හිතේ තියෙන පීඩනය නැති වෙන්නේ මේ දේශනාව මා උදෙසා කියලා ග්‍රහණය කරගත්තොත්. ඉතින් අපේ නිසා අපි මේ වෙලාවේ බලන ශ්‍රාවකයන්ට කියනවානේ පුළුවන් තරම් ධර්මදේශන අහන්න අහන්න අහන්න ඔබේ මනස පුළුවන් තරම් හරි ඔබටම නොතේරි අර කියන උපාදාන අඩු වෙන හිතක් වෙනවා රහත් වෙන්න කලින් මේ අපි හිතන්නේ රහත් වෙලා උපාදාන වැඩි වෙනවා කියලානේ උපාදානෙ අඩු වෙනවා කියලා බාහිර ලෝකෙ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ අමිලා බාහිරින් තියෙන වස්තු ඈත් කරන්න. බාහිර තියෙන වස්තු ඈත් කරන්න නෙමෙයි තමන්ගේ මනසේ තමන් හදාගන්නන ඕන වස්තුවක් ඕන සැප දෙයක් Tamanට භාවිතා කරනවා. හැබැයි Tamanගේ හිතේ ඒක අර උපාදාන ඇති නොවි. එනිතින් කියන තැන. එහෙමයි ස්වාමීන් වහන්සේ. තමන්ගේ හිතේ ගිහියෙකු වශයෙන් ඇතිවෙන චේතනාව තමන්ට උපාදානයක් කරගන්නේ නැතුව තමන්ගේ හිතට බාධාවක් නොවන ආකාරයට ජීවිතේ හැමදේම සැහැල්ලුවෙන් ජීවත් කරවන්නට ඔබ වහන්සේ දේශනා කළ කරුණ අපට ඉතාමත්ම වැදගත්. ස්වාමින් වහන්සේ වහන්සේ සේවන සරණයි